ඊළඟට ડોક્ટર දිනෝෂ අපතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන්ද? ඔය පැත්තෙන් ආ තෙරුවන් සරණයි සෝනහස. තෙරුවන් සරණයි. සෝනහස මම අහන්න ගත්ත සෝනහස ඉස්සලා අර ආරම්භයේදීම සාකච්ඡා කරපු අර මනෝද්වාරය කියන එක සෝනහස අපිට තමයි පහසෙම ඒ විදිහට භවංගයටමයි මේ මනෝද්වාරය කියලා කියලා අපිට ඒක සඳහන් කරනවද ස්වාමීනාංශ මොකද අර ඒක විශේෂයෙන්ම අභිධර්ම මාර්ගයේ පොතේ දක්වලා තියෙනවා මනෝද්වාරය කියලා කියන්නේ මේ මනෝද්වාරයේ හැටියට හඳුන්වන්නේ භවාංග චිත්ත පරම්පරාව. එතකොට මනෝ ධාතු කියලා හඳුන්වන්නේ අර පංචද්වාර වජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. මනෝ ධාතු කියලා හඳුන්වන්නේ මේ මනෝ විඥාන කියලා හඳුන්වන්නේ ද්විපංච විඥානයයි මනෝ ධාතු ත්‍රිකයයි හැර ඊතුරු සිත් ටික සියල්ල. සයන්ස් මේ ඊටකොට අර ගොඩක් තැන්වල අර මනෝද්වාරාවර්ජන මනෝද්වාර වීතියක මනෝද්වාරාවර්ජන සිතට කලින් ඉඳන බවංග උපච්ඡේද සිතටයි ඒ මනෝද්වාරය කියන්නේ කියලා සඳහන් වෙනවා සයන්ස්. ඔව් ඒ භවංග උපච්ඡේද කියලා කියන්නේ ඉතින් භවංග සිතම බිඳෙන තැනනේ. ඒ එතන එතන බිඳිලා එතනින් තමයි පටන් ගන්න. ඒකට මනෝද්වාර කියලා කියන්නේ ඒ භවාංග චිත්ත પરම්පරාව තිබියදී අභිනව සිත් પરම්පරාවක් ක්‍රියාත්මක වෙනකොට අර මනෝද්වාරයේ චලනය වෙලා මනෝද්වාරයේ ඛණ්ඩණය වෙලා එතනින් තමයි අර කපපු තැන් වලින් අලුතෙන් දලු රිකිලි වැඩෙන්න වගේ එතනින් තමයි මේ අභිනව චිත්ත પરම්පරාවන් ඔක්කොම ආරම්භ වෙන්නේ. ඒ නිසා තමයි ඒකට මනෝද්වාර කියන්නේ. එතකොට සනස අපිට මනෝද්වාර සිත්ක භවංග සිත් වෙනමත් සඳහන් වෙනවා නේද සනස ඒක භවංග සිත් හැටියට දැන් භවාංග කෘත්‍ය කරන්නේ චුති කෘත්‍ය කරන්නේ ප්‍රතිසන්දි කෘත්‍ය කරන්නේ එකම සිත් ටිකන්නේ එතකොට ඒ ඒ සිත් ටිකම තමයි භවාංග කියලා හඳුන්වන්නේ එතකොට භවාංග කෘත්‍ය නිසා තමයි භවාංග කියලා හඳුන්වන්නේ ඒතකොට සනස අපේ අපේ අභිධර්ම මාර්ගයේ පොතේ අර මම බැලුවා 108 වෙනි පිටුවේ ඒ සඳහන් වෙනවා මේ ඇත්තටම මනෝද්වාරයේ තමයි මේ භවංග සිත කියන්නේ කියලා. හැබැයි සන්නස ඒකේ සඳහන් වෙනවා පංචද්වාරයෙන් දැනගන්නට ලැබෙන රූප ශබ්ද අරමුණු පසත් පංචාද්වාරයට අවිෂය නොයෙක් දේ දැන ගැනීමට මනෝද්වාරය උපකාර වෙනවා කියලා. උපකාර වෙනවා කියලා. එතකොට ඒ ඒ මනෝද්වාරය උපකාර වෙනවා කියලා කියන්නේ දැන් ඒ මනෝද්්වාරයෙන් හටගන්න මනෝ විඥාණයෙන් තමයි අරව හඳුනාගන්නේ. දැන් අර චක්කු විඥාන, සෝත විඥාන ආදියට විෂය වෙන්නේ නැති සියල්ලක්ම දැන් රූප වලින් සූක්ෂම රූප චක්කු සෝත ගහන ඒවට ගෝචර වෙන්නේ නැහැ දැන්. පංචද්වාරයට ගෝචර වෙන්නේ වර්ණ රූපයයි, ශබ්ද රූපයයි, ගන්ධ රූපයයි, රස රූපයයි, පඨවි තේජෝ වායෝ. ඔය ටිකනේ ගෝචර වෙන්නේ. එතකොට මේ ටික ඇතුළු ඉතුරු සියලු සූක්ෂම රූප ගෝචර වෙන්නේ මනෝද්වාරයට. මනෝද්වාරයට කියන එකේ තේරුම මනෝවිඤ්ඤාණයටයි. මනෝද්වාරයට ගෝචර වෙනවා කියලා කියන්නේ මනෝද්වාරයෙන් තමයි අරව හඳුනා ගන්නා සිත් 15 වෙන්නේ. එහෙම නැත්නම් හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණය. ඒකයි. එහෙමයි සමහරවිට. අර තවත් තැනක සඳහන් එකක් තිබුණා සනසල පංචද්වාරික අරමුණුගෙන උපදිනා චිත්ත වීතියන්ට පෙර පහළවන භවංගුපච්ඡේද සිත මනෝද්වාරය නොවන බව සැලකිය යුතුයි කියලා මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකාවේ තැනක සඳහන් වුණා. එක එක ගුරුකුලවල යම් යම් මති මතා ඔව් එහෙම ගැටලු තියනවා ඉතින්. ඒ නිසා අර ටික පැහැදිලි අපිට මේ වචන මතම දේවල් වල අපි එල්බ ගන්න ගියොත් අර අර ගුරුකුල වාදත් එක්කලා අපිට පැටලෙන්න වෙනවා <laughs> ඒක තමයි නැන්සේ ආ එහෙමයි තමයි ආ එහෙමයි හොඳයි